මේ සමාජයේ අනාකාරයට සැබෑම බුද්ධ වචනයට ප්‍රතිවිරුද්ධ වචන සමාජයේ තුල සමාජගත වෙනකොට ඒ වචන හරියට සැබෑම බුද්ධ වචන නොවන බව තේරුම් ගන්නත් මේ බුද්ධ වචනය ගැන දැන ගැනීම හේතු වෙනවා. ඒ නිසා මේ காரணා දෙකකටම හේතු වෙන විදිහ තමයි සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාව ජයමගරූපහණි නාලිකාව තුළ විකාශය වෙන්නේ. පින්නත් අද දවසෙත් අපිට හරියම ලස්සන දේශනාවක් තියෙනවා මේ දේශනාව 103 වෙනි දේශනාව. ඊ 102 ගියා අද 103. 103 වෙනි සූත්‍රය සූත්‍ර දේශනාවේ නම කින්ති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ දේවදා වර්ගයේ කින්ති සූත්‍රය මේ සූත්‍රය හරියම වටින සූත්‍රයක් මේ සූත්‍රය තුළ පින්වත්නි දේශනා වෙනවා විග්‍රහ වෙනවා විවාදයක් සංසිඳ විය යුතු ආකාරය නේ විවාදය කියන එක පවත්වාගෙන යෑම නෙවෙයි බුදු පියාණන් වහන්සේ මෙතන විග්‍රහ කරන්නේ ඒක සංසිද්ධ විය යුතු බව. විවාද කියන්නේ ඕනොවුන්ට විරුද්ධ අදහස් ප්‍රකාශ කර ගැනීමනේ. ඉතින් මෙතන එක කාරණාවක් තමයි මේ සූත්‍රයේ විග්‍රහ වෙනවා විවාදයක් සංසිඳවන ආකාරය කොහොමද ඊළඟට ආපත්‍යක් පෙන්නලා නිවැරදි කරන්නේ කෙසේද ආපත්‍ය කියන්නේ වරද කියන එක භික්ෂුන් වහන්සේ නමකේ ජීවිතේ වරදක් වෙනකොට ඒ වරද පෙන්වලා ධර්මානුකූල විනයානුකූලව කටයුතු කළ යුත්තේ කෙසේද කියලා මේ සූත්‍ර දේශනා තුළ අඩංගු වෙලා තියෙනවා. එතකොට අපි දෙගොල්ලටම මේ සූත්‍ර දේශනාවෙන් ගන්න බොහෝ දේවල් තියෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. මේ කාරණාවන්ට මුල් වුණ කාලේ අපේ තථාගතයන් වහන්සේ කුසිනාරාවේ බලි හරණ කියන වනාන්තරයක වැඩ වාසය කළේ. අපේ තථාගතයන් වහන්සේ හරියට වනාන්තරවල වැඩ වාසය කරලා තියෙනවානේ. දැන් පාරිලෙය වනයේ හිම වැඩ කරන වැඩ වාසය කරලා තියෙනවා. ඉච්ඡානංගල කියන වනාන්තරේ වැඩ වාසය කරලා තියෙනවා. ඉතින් මේ වගේ බුදු පියාණන් වහන්සේ හරියට වනාන්තර ඇසුරු කරගෙන වැඩ වාසය කරපු ශාස්ත්‍රුන් වහන්සේ නම හුදකලා වගේ පුතුමන් වහන්සේ නමක් මේ කාලේ හිටියේ කුසිනාරාවේ බලිහරණ වනාන්තරේ. තථාගතයන් වහන්සේ පිරිනොම් පෑවේ කුසිනාරාවේ උපවත්තන කියන සාල වනයේදී. ඉතින් ඒ ඒ ඒ වගේ වනයේට කැමැත්තෙන් හිටපු වනය වනයේ වාසය අගය පුතුමන් වහන්සේ ස්වාමීන් වහන්සේලා එකතු වෙච්ච වෙලාවක ස්වාමීන් වහන්සේලාගෙන් හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ අනත තථාගතයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ චීවර බලාපොරොත්තු වෙන්න. ඊළඟට අහනවා පින්දපාත බලාපොරොත්තු වෙන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා සෙනසුන්, කියන්නේ ඉතාම සුවපහසු ජීවත් වෙන්න කුටි සෙනසුන් ආදී බලාපොරොත්තු වෙන්න මේ ධර්මය දේශනා කරන්නේ. ඊළඟට භවගාමී ජීවිතේ සූපත් වෙන්නද මේ ධර්ම දේශනා කරන්නේ. ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා. එතන සමහර නවක ස්වාමීන් වහන්සේලා ඉන්නත් ඇති. පැවිදි වෙලා කාලයක් ගියපු ස්වාමීන් වහන්සේලා ඉන්නත් ඇති. ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේලාගෙන් අහන්නේ පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කීවර පින්දපාත සෙලසුන් වගේ දේවල් බලාපොරොත්තු වෙන සහ ඊළඟට පින්වත් මහණෙනි භවගාමී ජීවිතේ සූපත් කර ගැනීම අදහසකටද එතකොට තමයි ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ අනුකම්පාවෙන් ඉන්න කෙනෙක්. අනුකම්පා සහගතයි. කියන්නේ තථාගතයන් වහන්සේගේ හිතේ තිබුණු අනුකම්පාව තමයි මේ ලෝකයේ තිබ්බ ශ්‍රේෂ්ඨතම අනුකම්පාව. මේක හරියම පිරිසිදු අනුකම්පාවක්. ලෝක සත්වයාගේ හිත නැති වෙන අනුකම්පාව වේලාවකට වෙනත් වෙනත් කෙලෙස් ධර්ම එක්ක මිශ්‍ර වෙනවා. සමහරයක් අනුකම්පාවට ඇලෙනවා. ඒක පිරිසුදු අනුකම්පාවක් නෙවෙයිනේ. ඊළඟට සමහර අයට අනුකම්පාව වේශයෙන් එන රාග ආදී කෙලෙස් තියෙනවා. ඒ කියන්නේ අනුකම්පාව වගේ ඇවිල්ලා තියෙන්නේ වංචක ධර්මයක් රාගය. ඒ වංචක ධර්ම හදාරද්දී අපට ඒව දැනගන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේගේ හිතෙහි යම්කිසි උතුම් හදවතේ යම්කිසි අනුකම්පාවක් තිබ්බනම් කරුණාවක් තිබ්බනම් ඒක පාරිශුද්ධයි. කෙලෙස් මාත්‍රයක්වත් මිශ්‍ර නැහැ. දැන් සමහර අයට මම ගොඩාක් අනුකම්පා සහගත කෙනෙක් කියලාත් මාන්නයක් තියෙනවානේ. එහෙම දේවලුත් තියෙනවානේ. දැන් සමහර අයට තියෙනවා මාන්නය මං නිහතමානී කෙනෙක් කියලා. මං නිහතමානී කෙනෙක් කියලාත් මාන්නයක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ පිරිසුදු හැඟීම් හිතක ඉපදීම කියන එක කොච්චර අපහසුද කියලා. තථාගතයන් වහන්සේට ඊටාවත් පිරිසිදු අනුකම්පාවක් තිබි ලෝක සත්‍යය ගැන. දැන් අර එක තැනකදී අර නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලින්ද රජතුමා ඒ ඒ ප්‍රශ්න සාකච්ඡාව තුළදී එක තැනකදී සඳහන් කරනවා නාගසේන මහරහතන් වහන්සේ සඳහන් කරනවා තථාගතයන් වහන්සේට යම්කිසි මොහොතක දැනුණොත් මගේ හෘද මාංශය මෙයාට ලැබුණොත් මෙයා ධර්ම අවබෝධය කරනවා කියලා. තථාගතයන් වහන්සේ හෘද මාංශය දෙනවා කියලා. ඒ කියන්නේ හෘද මාංශය දුන්නොත් මෙයාට ධර්ම අවබෝධය වෙනවා සෝතාපන්න වෙයි කියලා එහෙම දැනුණොත් තථාගතයන් වහන්සේ හෘද මාංශය දෙන තරම් මහා කරුණාවන්ත උත්තමයෙක් කියලා. ඉතින් සංසාර ජීවිතේ ජීවිත පූජාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් අන් සත්‍යයන්ගේ බඩේ ගින්දර නිවපු අවස්ථා තියෙනවා. අන් සත්‍යයන්ගේ බඩේ ගින්දර නිවන්න ගින්නට පැනපු අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම කරුණාවකින් ලෝක සත්‍යයා කෙරෙහි ආපු බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ චීවර වෙනුවෙන් ධර්ම දේශනා කරනවා කියන එක කොහොමවත් අදහන්න බෑනේ. ඊළඟට පින්ඩපාතය වෙනුවෙන් ධර්ම දේශනා කරනවා කියන එක කොහොමවත් අදහන්න බෑනේ. සැනසුම් වෙනුවෙන් ධර්ම දේශනා කරනවා කියන එක කොහොමදත් අදහන්න බෑනේ. ඒක හිතෙන්නේවත් නෑ. ඒක කතා කරන්නවත් බැරි ස්වභාවයන්නේ තියෙන්නේ. නමුත් අපිට ඒ අවබෝධය තියෙන අපි තථාගතයන් වහන්සේ ගැන දන්න නිසා. හැබැයි තථාගතයන් වහන්සේ කෙරෙහි අවබෝධයක් නැති මිත්‍යා දෘෂ්ටි සමාදන් තියෙන අන්න ශාස්ත්‍රවලුන්ගේ ශ්‍රාවක වෙනවා සමහරවිට චෝදනා කරන්න පුළුවන් තථාගතයන් වහන්සේ චීවර වෙනුවෙන් ධර්ම දේශනා කරනවා. පින්ඳ පාති වෙනුවෙන් සෙනසුන් වෙනුවෙන් ධර්ම දේශනා කරනවා කියලා. නමුත් තථාගතත්වය දන්න අය වශයෙන් මේ ශාවින්වහන්සේලා දේශනා කරන භාගතුන් වහන්සේ අනේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ අපි ගැනම තියෙන අනුකම්පාවටයි. අපි ගැන තියෙන හිතේශී බවට. ඉතින් මේ විදිහට ශාවින්වහන්සේලා සඳහන් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ අදහසක්. මෙතනදී ප්‍රකට වෙනවා අපේ බලාපොරොත්තු වෙච්ච දෙයක්. පින්වත් මහණෙනි මම යම් අභිධර්මයක් දේශනා කළා නම්. මෙතනදී අභිධර්මය කියලා දේශනා කරලා තියෙන පින්වත්නි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික. ඒ කියන්නේ සාසනයේ ගැඹුරු ධර්ම විදියට මේ වෙලාවේ මේ සූත්‍රය විග්‍රහ කරලා තියෙන සතර සතිපට්ඨාන සතර සම්ප්‍රදාන වීර්ය සතර ඍද්ධිපාද පංචීන්ද්‍රිය පංචබල සප්තබොධ්ජංග ආරෂ්ඨාංග මාර්ගය කියන මෙන්න මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන මේ අභිධර්ම කොටාසය බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි සමගිව වාද විවාද නැතුව කිරි වතුරය වගේ එකට ගැළපෙමින් සන්තෝෂෙන් එකිනෙකා කෙරෙහි ප්‍රයසින් බලමින් ඉක්මෙන්න කියනවා. පිළිතුරු මතකද අපේ තථාගතයන් වහන්සේ චූලගෝසිංහ වනයේට ගිය වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඊළඟට බගු ස්වාමීන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේලා මෙන්න මේ විදිහට වනයේ ගෝසිංහ වනයේ තුල වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ අහනවනේ කොහොමද අනුරුද්ධ මේ කාලේ ජීවිතේ කියලා ඒ වෙලාවේ උතුමන් වහන්සේලා දේශනා කරනවනේ භාගතුන් වහන්සේ සමග්ගා සම්මෝධමාන අවවදමාන කීරෝධකී භූතා පඤ්ඤමඤ්ඤාපි චක්කූහි ආදී වශයෙන් භාගතුන් වහන්සේ අපි සමගියෙන් ඉන්නේ අපි තුන් දෙනා. අපි තුන් දෙනා සන්තෝෂයෙන්මයි ඉන්නේ. අපි තුන් දෙනා කවදාවත් වාද විවාද කරගන්නේ නැහැ. භාගතුන් වහන්සේ අපි තුන් දෙනා කිරි වතුර වගේ හොඳට යහපත් ගුණධර්ම වලින් ගැළපෙන ජීවත් වෙන්නේ. භාගතුන් වහන්සේ ඊළඟට අපි එකිනෙකා කෙරේ හැම මොහොතකම බලන්නේ ප්‍රියසින්. භාගතුන් වහන්සේ මට හිතෙනවා අනුරුද්ධයන් වහන්සේගේ හිත මට තිබ්බනම් එතකොට අනුරුද්ධයන් වහන්සේ දේශනා කරන භාගතුනාස මට හිතෙනවා බගු ස්වාමීන් වහන්සේගේ හිත මට තිබ්බනම් ඒවා ගැන අනිත් හිත කොච්චර හොඳද කියනවා නම් අනිත් ස්වාමීන් වහන්සේට හිතනවා කියනවා අනේ මේ හිත මට තිබ්බනම් කියලා. ඉතින් මේක ඇහෙන තථාගතයන් වහන්සේ මොකද කරන්නේ? සාදුකාර දෙනවා. අපේ තථාගතයන් වහන්සේ පින්නදී බලාපොරොත්තුනේ අපින් ඒක. අම්මෙක් තාත්තෙක් කියන දරුවන්ගේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. අපේ අම්මල තාත්තල කවදාවත් කැමතිද පවුලේ සහෝදර සහෝදරියෝ ටික රණ්ඩු සරුවල් වෙනවට? අමනාපකම් වෙනවට? අපේ අම්මල තාත්තලා මොකද කියන්නේ පුතේ අපි මැරුණත් දූල පුතාලා සමගින් ඉන්න ඕනේ. අමනාපකම් ඇති කරගන්න එපා. අපේ දූල පුතාලාගේ පවුල් ජීවිතවලට එකතු වෙන අය නිසාවත් ඔයාලා ටික නම් විඳෙන්න එපා. සාමාන්‍ය පෘථග්ජන අම්මල තාත්තරුණත් එහෙම කියලාද නැද්ද? ඉතින් මේ ලෝකේ සමගිය අගයපු ඊළඟ සතුට අගයපු ಗುಣධර්ම වලට ಗುಣධර්ම වලට ගැළපීමක් ගියපු තථාගතයන් වහන්සේත් මොකක්ද අපට අනුශාසනා කරන්න තියෙන්නේ මේ සතර හතිපත්තාන වල හික්මෙනව නම් සමගියෙන් හික්මෙන්න සන්තෝෂයෙන් හික්මෙන්න වාද විවාද නැතුව හික්මෙන්න ආරෂ්ඨාංග මාර්ගය තුල සප්ත බොජ්ජංගාදී ධර්ම තුල ඒ ගැඹුරු ධර්ම තුල හික්මෙනව නම් පින්වත් මහණෙනි සමගියෙන් හික්මෙන්න ඕනේ. අසමගි ඇයි බුදුරජාණන් වහන්සේ දන්නවා අසමගි වුණ තැන ඔව වැඩෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා අසමගි වෙන තැන ඔව වැඩෙන්නේ නැහැ කියලා. පින්නතුට මතකද ഘോഷිතාරාමේ? ഘോഷිතාරාමේ විනය ප්‍රශ්නයක් මතු වුණා. විනයදර ප්‍රධාන භික්ෂුන් වහන්සේ ඊළඟ ධර්මදර ප්‍රධාන භික්ෂුන් වහන්සේත් අතර ප්‍රශ්නයක් ඇති වුණා. අන්තිමට මේ ප්‍රශ්න විසඳන තථාගතයන් වහන්සේ යමුනාට පස්සේ එතන හිටපු භික්ෂුවක් සඳහන් කළා ස්වාමීන් වහන්සේ වහන්සේ ඔබ වහන්සේ වෙහෙසෙන්නේ අපි මේක විසඳ ගන්නවා. ඊට පස්සේ මොකද උනේ තථාගතයන් වහන්සේ පාරලීය වනයේට වස්සසන්න යොමු වෙනවා. අවසානයේ මොකද උනේ? අවසානයේ ඒ භික්ෂුන් වහන්සේලාට දාන ටික ලැබෙන එකක් නතර වුණා. ගිහි අය දන් දෙන එක නතර කළා. එතකොට දන් ටිකක් නැතුව ජීවිතේ පවත්වාගෙන යන්නවත් හැකියාවක් නැතුව ඒ ජීවිතය තුළ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියන එකක් වෙන්න පුළුවන්ද? ඔවුනොවුන්ගේ මූණක්වත් බලන්නේ නැතුව ඔවුනොවුන්ට රිදෙන වචන කියා ගනිමින් සතිපට්ඨාන වඩන්න පුළුවන්ද? ඒ නිසා පින්වත්නි පැවිදි ජීවිත ගෙවන අපි උනත් ගෘහස්ත ජීවිත ගෙවන අපේ පින්තුන් උනත් අසමගි වුණොත් එහෙම ওই පුංචි කණ්ඩායමක් අතර තියෙනවානේ. දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ හතර දෙනෙක්ගේ පස් දෙනෙක්ගේ කියලා. ওই කණ්ඩායම තුල හදවත ටිකගම මහල බලන්න අසමගිය තියෙනවනේ සමහර කාලවල. මූණක්වත් බලන්නේ නැති ඉන්නවනේ. ඒ කාලෙට භාවනාහි වැඩෙනවද? සතිපට්ඨාන වැඩෙනවද? බොජ්ජංග වැඩෙනවද? ඊළඟට එක්කෙනෙක්ව සන්තෝෂෙන් නෙවෙයි. මූණ නටක් කරගෙන ඉන්නවා. බොජ්ජංග වැඩෙනවද ඒ වෙලාවල් වලට? ඊළඟට අපි හිතමු විරුද්ධ වචන කියා ගන්නවා. බොජ්ජංග ධර්මයේ වැඩෙනවද ඒ වගේ වෙලාවන්වලට? ඒ වගේ කාලවලට. Tamange අතුලාන්තයේ හැමතිස්සෙම හැඟීමක් වෙන මේ මිනිස්සු නම් මට ගැලපෙන්නේ නැහැ. මේ මිනිස්සු නම් මට ගැලපෙන්නේ නැහැ. මේ කෙනා මට ගැලපෙන්නේ නැහැ. අනේ දෙයියනේ ඇයි ගැලපෙන්නේ නැති මෙහෙම කෙනෙක් හම්බුනේ. එහෙම හිත හිත ඉන්න වෙලාවල් වල ඔය සතිපට්ඨාන හිම වැඩෙනවද ජීවිතවල? ඒක ඍණාත්මක පැත්තටමනේ ජීවිතය යන්නේ. හැබැයි පවුල තුළ සමගිය තියෙනවා නම් ඒ කාලෙට සතුට තියෙනවා නම් ඒ කාලෙට ඕනෝන් ඕනෝන්ට ප්‍රියව දැනෙන කාල ඊළඟට අපි හොඳ කට්ටියක් නේද කියලා හොඳට ගැළපෙනවා කියලා දැනෙන කාලවල කොහොමද භාවනා වැඩෙන හැටි නේද ඉතින් හිතන්න ඕනේ තථාගතයන් වහන්සේ ඇයි බලාපොරොත්තුනේ සමගිය ඇයි බලාපොරොත්තුනේ අපි අතර සන්තෝෂය අපේ හිතේ සන්තෝෂය ඉතින් ඔය මේ දේශනාවේ තියෙනවනේ පින්නත්නි දැන් ධම්මවිජය සම්බොජ්ජංගේ. ඔය බොජ්ජංග වැඩෙන්න අවශ්‍ය කාරණා තියෙනවනේ. ඒ බොජ්ජංග වැඩෙන්න අවශ්‍ය කාරණාවල එකක් තමයි චිත්ත ප්‍රීතිය. අන්න බලන්න. හිතේ සතුටක් කියලා දෙයක් තියෙන්න ඕනේ. මේ බොජ්ජංග උපදින්න අවශ්‍ය කාරණාවල තියෙන එක. ඉතින් ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අපේ පින්වත් මහණෙනි ඔබ වහන්සේලා හික්මනව නම් හික්මන කැමති නම් සමගිය තියෙන්න ඕනේ එතන සන්තෝෂය තියෙන්න ඕනේ වාද විවාද තියෙන්න බෑ ප්‍රිය ස්වභාව එකිනෙකාට තියෙන්න ඕනේ යහපත් ගුණ ධර්ම වලට යහපත් ගුණ ධර්ම ගැළපෙන ස්වභාවය තියෙන්න ඕනේ ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සිහිපත් කළා දේශනා කරනවා පින්වත් මහණෙනි යම්කිසි අවස්ථාවක වාදයක් ඇති වුණොත් භික්ෂූන් වහන්සේලා දෙන්නෙක් අතර හෝ භික්ෂු කණ්ඩායම් දෙකක් අතර හෝ වාද විවාද තත්ත්වයක් ඇති වුණොත් කොහොමද කටයුතු කළ යුත්තේ කියලා මේ සූත්‍ර දේශනාවේ බුදුන් වහන්සේ ඊට පස්සේ විග්‍රහ කරනවා. දැන් පින්වත්නි යම්කිසි මේ සූත්‍රයේ විග්‍රහ වෙනවා යම්කිසි අවස්ථාවක වාදයක් විවාදයක් ඇති වුණොත් එහෙම කටයුතු කළ යුතු ආකාරය. එතන කටයුතු කළ යුතු ආකාරයේදී පළමුවෙන්ම සඳහන් කරගන්න ඕන අපි තේරුම් කරගන්න ඕනේ දැන් මේ සූත්‍රයේ තියෙන විදිහට දැන් මේ වාදය කණ්ඩායම් දෙකක ඇති වුණාට පස්සේ දෙන්නෙක්ගේ අතර ඇති වුණාට පස්සේ මේ දෙන්න මේ දෙන්නට හෝ මේ කණ්ඩායම් දෙකට අවවාද දෙන්න ඕනේ. ඒ අවවාද දෙන කෙනාක් පින්නත් මේ විනයේ සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම ಗುಣධර්ම කිහිපයක් තියෙන කෙනෙක් වෙන්න ඕන කියලා. දැන් පවුලක අපි හිතමු පවුල් දෙකක් හරි පවුල තුලම හරි යම්කිසි වේදවින්න භාවයක් ඇති වුණා කියලා දෙන්නෙක් හරි දෙන තුන් දෙනෙක් අතර හරි. එතකොට මේ පවුල තුලේ ප්‍රශ්නේ විසඳන්න පෙළඹෙනවනේ සමහර අය. ආ මම මේ ප්‍රශ්නේ විසඳන්නම් කියලා. එයා ගාව තියෙන්න ඕනේ වාද විවාද සංසිඳුවන්නේ යන කෙනා තුල තිබිය යුතු ಗುಣධර්ම පහක් තියෙනවා. ඒ කියන්නේ වාද විවාදයේ වැරදි ආදිය පෙන්වල යම් කිසි කෙනෙක් ඒ වාද විවාද සංසිඳවන්න යනවා නම් ඒ අධිකරණය යන්නේ ඒක ගැටලුවන්නේ අනේ අධිකරණය ඒ ගැටලුව සමතේකට පත් කරන්න යන කෙනා ගාව ලක්ෂණ පහක් තියෙන්න ඕනේ පළවෙනි එක තමයි පින්නත්නි එයා මේ ඒ වාද විවාද සංසිඳවන්නේ යද්දී භාවිතා කරන්න ඕනේ පරුෂ වචන නෙවෙයි මොලොක් වචන ඊටාම මෘදු මොලොක් වචන වලින් තමයි ඒ වාදය ඒ විවාදය සංසිඳුවන්න යන්න ඕනේ. ඒක හරියට සීතල වතුර කලයක් අරගෙන දාහයෙන් පිරුණු පුද්ගලයෙකු නාවනවා වගේ වෙන්න ඕනේ. දාහයෙන් පිට දාහයෙන් වෙහෙසටවත්පත් වෙච්ච පුද්ගලයෙක් මැටි කලයක තියෙන සීතල වතුරෙන් නාවනවා වගේ වෙන්න ඕනේ. වාද විවාද වලින් රත් වෙලා ඉන්න අය සංසිඳුවන්න යන කෙනාගේ වචන. දැන් වාද විවාදයෙන් රත්වල ඉන්න කෙනෙක්ගේ ඉන්න කණ්ඩායමක ප්‍රශ්න විසඳන්න ඒ වගේම රත් වෙච්ච කෙනෙක් රත් වෙච්ච වචන රංගියොත් මොකද වෙන්නේ? පස්සේ අර වාද විවාද වල යෙදෙන කට්ටිය ඒක විසඳන්න ආපු කෙනා එකත් රණ්ඩු කරන්න පටන් ගන්නවා. ඉතින් පළවෙනිම ගුණය තමයි වාද විවාද සංසිඳවන්න යන කෙනා ඊටාම මුදුමලොක් වචන කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. මොකද දැන් ප්‍රතිවාදී පිලෙන් මොන වගේ يعني අර වාද විවාද ඇති කරගත්තම කණ්ඩායම් දෙකෙන් නෝ පුද්ගලයෝ දෙන්නගෙන් මොන මොන වචනේද දන්නේ ඒ හැම අවස්ථාවකදීම ආවේග රහිත ඒ කියන්නේ මුදුමලක වචන වලින්ම ඒවා සංසිඳ වීමේ හැකියාව තියෙන්න ඕනේ. නැත්නම් ලොකු ගැටලුවකට යනවා. ඊළඟට අර්ථය අනර්ථය බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඒ තමන් කරන්න යන්නේ ඉතා අර්ථවත් දෙයක්ද අනර්ථවත් දෙයක්ද දැන් සමහර ප්‍රශ්න තියෙන ප්‍රශ්න වලට කතා කරන්න යන්න හොඳ නැහැ ඒ කතා කරන්න යෑමට නැති ප්‍රශ්න තියෙනවා දැන් මේ ഘോഷිතාරාමේතර භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් දෙක අතර එහෙම විනය ප්‍රශ්න ඇතුණාට පස්සේ තථාගතයන් වහන්සේ ඒ වාදය සංසිඳුවන්න යන්නේ නැතුව තථාගතයන් වහන්සේ මොකද කළේ? ඒක දැක්කට පස්සේ ඇතිවෙච්ච පරිසර తত্ত্বය තථාගතයන් වහන්සේ බැහැරවලා යනවා. මොකද සමහර අවස්ථා තියෙනවා ඒව අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි. දැන් තථාගතයන් වහන්සේ නම් දකින්න නැති මම මේ වෙලාවේ මෙහෙම කළොත් තමයි මෙයාලා යම් කිසි විදියකට පාලනය වෙලා සම්බර වෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ ඒ අනාගතය දැකලමයි යන්නේ නැත්තේ නැතුණම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. නමුත් දැන් අපට වෙලා තියෙන අපිට එහෙම අනාගතය දක්නා ඥානයක් නැති නිසා අපි ගොඩාක් කල්පනාකාරීව තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න උත්සාහ කරගන්න ඕනේ මේ ප්‍රශ්නය විසඳයි විසඳන්න මම පෙළඹිය යුතු තරම් අර්ථවත් දෙයක්ද කියලාන්නේ එහෙම ඒ ඒ සමහර දැන් සමහර පිළිතුන් කියන්නේ මේ අහ කියන නයි ඔඩොක් විදා ගන්න එපා කියලා ඒ අන්න ඒ වගේ සමහර ප්‍රශ්න තියෙනවා ඒ විසඳන්න යන්න හොඳ නෑ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට මුණ දෙන්න වෙන අත්දැකීම් කියන්න පුළුවන් පින්නත් දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් බොහෝ භික්ෂුන් වහන්සේලාගෙන අපේ ශ්‍රද්ධාවන්ත ගොඩාක් අයට අදහස් තියෙන්නේ අනේ අපේ මහා සංඝරත්නය අපි ගැන අනුකම්පාවෙන් කටයුතු කරනවා එහෙම පැත්තම් ගන්න නැතුව කටයුතු කරනවා අපේ ප්‍රශ්න සාමකාමී වෙන විදිහට විසඳනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවානේ. ඒක ඇත්තටම හරි. ගාරුණී ස්වාමීන් වහන්සේලා එහෙමයි. ඉතින් අන්නේ විශ්වාසය නිසා සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලා හමු වෙන්න ගිහිල්ලා සමහර අවස්ථාවල දුරකථන මාර්ගයෙන් හරි. ඒ පින්තුන්ගේ ගෘහස්ත ජීවිත තුළ ඇත්තට ගැටලු ඉදිරිපත් කරනවා. අන්නේ ගැටලු ඉදිරිපත් කරද්දී සමහර අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේලාට ඒ ප්‍රශ්නේ විසඳන්න ඉදිරිපත් වෙන්න බෑ. ඉදිරිපත් වුණොත් විනයානුකූලව Taman වහන්සේට හානියක් වෙනවා. අන්න එතකොට ඒ ප්‍රශ්නවලට ඒ ප්‍රශ්න ඒ වාද විවාද සංසිඳවන්නේ නැතුව ඒ ස්වාමීන් වහන්සේ ඉවත් වෙලා ඉන්න ඕනේ. හැබැයි සමහර තියනවා ගැටලු ඒව විසඳන්න කියෑම අර්ථවත්. අන්න ඒ විදිහට පින්නන්ති මේ මේ වාද විවාද සංසිඳවන්නේ යනවන යම්කිසි භික්ෂුවක් හෝ යම්කිසි ගිහි කෙනෙක් හෝ පළවෙනි එක තමයි ඒ ඇති වෙන ඕනම தත්වයක් තුළ භාවිතා කරන්න ඕන මොලොක් වචන පරස වචන නම් නෙවෙයි. දෙවෙනි එක තමයි මේ ඒ ඒ සංසිඳවන්නට යන සිද්ධිය ඒ සංසිඳවන්න යෑම තුළින් හැම පැත්තකටම අර්ථයක් වේද අනර්ථයක් වේද කියලා බලලා අර්ථයක් වෙනවා නම් ඒක සංසිඳවන්න යන්න ඕන අනර්ථයක් වෙනවා නම් ඉවත් වෙන්න ඕන. තුන්වෙනි කාරණා තමයි මේ හොඳට ඉගෙන ගන්න පින්නන්ති පවලතුරු උනත් පරම්පරාව තුළ උනත් ප්‍රශ්නයක් තියෙනකොට මේ මේවා හොඳට හිතට අරන් කටයුතු කරන්න පින්නත් ඊළඟට කාලය අකාලය බලන්න ඕනේ. ඒ කියන්නේ දෙපිරිසක් අතර දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති පස්සේ ඒ ප්‍රශ්නේ විසඳන්නට යා යුතු වෙලාව හරියට දැනගන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට එළඹිය යුතු මොහොත හරියට දැනගන්න ඕනේ. හරියට ඒ වෙලාව බලලා තමයි ඒ ප්‍රශ්නේ විසඳන්න යන්න ඕන. අපි හිතමු දැන් දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා දැන් Taman ඉන්න වෙලාවක දෙන්නර දෙන්න පරුස වචන කියා ගන්නවා එහෙම කියලා අවස්ථාවක්. ඇත්තට ඒ වෙලාවට එයාලගේ සිහිය නැහැ. නුවණ නැහැ. ලැජ්ජාව නැහැ. ශ්‍රද්ධාව නැහැ. විපාකෙට බය නැහැ. කිසිම කුසලයක් නැති වෙලාවක් නේ. අකුසලයේ ගිලගත්ත වෙලාවක් නේ. ඒ වගේ අකුසලයේ ගිලගත්ත වෙලාවක එවැනි එකිනෙකාට පරුස වචන කියාගෙන එහෙම උග්‍ර වෙලාවක යම් කිසි කෙනෙක් ඒ මොහොත තුල ගැටලුව විසඳන්නට යෑම තුල අර දෙන්නා මෙයත් එක්කත් පැටලිලා තව පාපයක් කරගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම සමහර අවස්ථා තියෙනවා පින්නදී ගැටලු ඇතුණාට පස්සේ ඒ කියන්නේ හරියට ඒ ඒ එයාලට උපදේශ දිය යුතු වෙලාව දැනගන්න ඕනේ. කාලය දැනගන්න ඕනේ. ඒ සුදුසු කාලෙටම තමයි ඒක විසඳන්නට යොමු වෙන්න ඕනේ. ඉතින් මොකද සමහර අවස්ථා තියෙනවා තමන් ඒක ඒ ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා හරියන්නේ ඒකට නීතිමය විසඳුමක් තමයි දෙන්න ඕනේ. ඒක තමන් ඒකට විසඳුම දිය යුතු සුදුස්ස නෙවෙයි. අනිවාර්ය සමහර අවස්ථා තියෙනවා එහෙම නීතියට එහෙම නැත්නම් ඔය වෙනත් අධිකරණ පැති කඩකට ඒ ඒ ගැටලු විසඳන්න වෙන. එතකොට ඒවට තමන් ඇතුල් වෙන්නේ නැතු ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒ අකාලයක් ඒ කියන්නේ. තමන් කතා කළ යුතු වෙලාවක් නෙමෙයි ඒ ගැටලුවට. අන්න ඒ වගේ කාලය අකාලය බලන්න ඕනේ. ඊළඟට දේශයෙන් නො මෙත්සිති දෙන්නෙක් අතර හෝ කණ්ඩායම් දෙකක් අතර හෝ වාදයක් විවාදයක් ඇති වුණා මේක සංසිඳවන්න යන්න ඕනම මෛත්‍රී සාගතව. ඒ කියන්නේ එක පාර්ශවයක් ගැනව තරහක් නැතුව. ඒක හරිය අමාරු දෙයක්. අම්මල තාත්තලට උනත් දරුවන්ගේ ප්‍රශ්න විසඳද්දී අර තමන්ට වැඩිපුරම සලකපු දරුවා ගැන අනුකම්පාවකුත් ඒ දරුවා අර එහෙම ඒ දරුවා වගේ හැසිරෙන්නේ නැති අනිත් දරුවා ගැන පුංචි කේන්තියකුත් එක්ක ප්‍රශ්න විසඳන්න යන්න පුළුවන්. එහෙම නැතුව දෙන්නා ගැනම කණ්ඩායම් දෙක ගැනම බොහෝම මෛත්‍රී සහගත හැඟීමෙන් මේ ප්‍රශ්න විසඳන්න යන්න ඕනේ. ඊළඟට පස්වෙනි කාරණාව තමයි අසත්‍ය සහ සත්‍ය විමසීම කියන එක. ඒ වාද විවාදයක් වුණා සංසිඳවන්න යද්දී සත්‍ය තොරතුරු ගන්න ඕනේ. ඒවනම් ගොඩාක් වටින කාරණා පින්නත් අපේ සමාජයේ තියෙන සමහර සාමි භාර්යාවරු අතර ගැටලු තුනාට පස්සේ ඒ ගැටලුව සංසිඳවන්නට දැන් කෙනෙක් ආව කියන්නකෝ පිටින් ඒ පිටින් එන කෙනාට දැන් අර සාමයාගේ පැත්තේ අය කියපු දේවල් භාර්යාවගේ පැත්තේ කියපු දේවල් හොඳට හොයලා බලලා සත්‍යද අසත්‍යද කියලා අවබෝධයක් ඇති නොකරගෙන ඒ ප්‍රශ්නේ විසඳන්න ගියොත් අවුල් වෙන්න පුළුවන්. ඒ තාම නිවැරදි සත්‍යම තොරතුරු ටිකක් ගන්න ඕනේ. සත්‍යම තොරතුරු අරගෙන තමයි ඒ ප්‍රශ්නේ විසඳන්නට යොමු වෙන්න ඕනේ. මොකද එක එක්කෙනා يعني ගැටලු ඇතුණාට පස්සේ සමාජයේන ගොඩක් අය තමන් කැමති කෙනාට දන්නේව නැහැ පක්ෂ වෙන විදිහට කටයුතු කරනවා. එතකොට වාදේ සංසිඳවන්න එන කෙනාට අර තමන් කැමති පාර්ශවය දිනවන්නට අනිත් පාර්ශවය පහතර දාන්න පරද්දවන්නට හේතු වෙන විදිහට තමයි කතා කරන්නේ. කතා කරනෝනේ කතා කෙරෙන්නේ එහෙමයි. ඒ නිසා වාද විවාද වලට යන කෙනා වාද විවාද සංසිඳුවන්න යන කෙනා පින්නති පුදුමාකාර මේ නිවැරදිම තොරතුරු අරගෙන යන්න ඕනේ. ඊළඟට තමයි දැන් දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වුණාට පස්සේ දෙන්නම තියලා තමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. ඊළඟට අපි හිතමු සමහර අවස්ථා තියෙනවා එක්කෙනෙක් එක්ක ඉස්සෙල්ලා කතා කරලා තොරතුරු ටික අරගෙන අනිත් කෙනත් එක්ක ඒ කතා කරලා ඒ තොරතුරු ටික අරගෙන ඊට පස්සේ දෙන්නම තියලා කතා කරන අවස්ථාවක් වෙනවා. ඉතින් එතකොට තමයි අපට සත්‍යම තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට සත්‍ය අසත්‍ය හොඳට විමසලා වාද විවාද සංසිඳුවන්න යන්න ඕනේ. එතකොට බලන්න කාරණා පහයි මොකද්ද? පරුස එහෙම නැත්නම් පරුස වචන නෙවෙයි මුදු මොලොක් වචන වලින්ම මේ වාද විවාද සංසිඳුවන්න යන්න ඕනේ. ඊළඟට ඒ වාද විවාදය සංසිඳුවන්න යන්න ඕනේ අර්ථ අනර්ථ බලලා. අනර්ථකාරී දෙයක් නම් ඒක මගහරින්න ඕනේ. ඊළඟට දේශ හිතින් නෙවෙයි මෛත්‍රී සාගත හිතින් යන්න ඕනේ. ඊළඟට සත්‍ය අසත්‍ය බලන්න ඕනේ. ඊළඟට ඒ ගැටලුව විසඳන්නට සුදුසු වෙලාව යන්න ඕනේ. සුදුසු වෙලාව යන්න ඕනේ. දැන් සමහර අය වාද සංසිඳවන්න ගිහිල්ලා තව තව වාද වාද බාටපත් වෙන්නේ මෙන්න මේ ಗುಣවල පිළිහිටල ඒවා විසඳන්න යන්නේ නැති නිසා. ඉතින් මෙන්න මේ විදිහට මේ ಗುಣධර්ම වල පිළිහිලා වාද විවාද සංසිඳවන්න යන කෙනා මෙතන බුදුන් වහන්සේ දේශනා කරනවා දැන් ධර්මය තුල යම්කිසි විනය තුල යම්කිසි විවාදයක් නම් ඇති උනේ. ධර්ම විනය සම්බන්ධ විවාදයක් නම්. දැන් සඳහන් කරනවා අර්ථයෙන් විවිධත්වයේ ඇති ව්‍යංජනයෙන් විවිධත්වය ඇති. ඒ කියන්නේ දැන් කණ්ඩායම් දෙකක් ඉන්නවා පින්වත්නි. අපි හිතමු දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ආසන්න කාලවල එහෙම ඇති වෙච්ච ප්‍රශ්නයන් නෙවෙයි අනිත්‍ය පිළිබඳව මුල් වෙච්ච ප්‍රශ්නයක් තියෙනවනේ. එතන දැන් අර්ථයෙන් විවිධත්වය කියන්නේ දැන් සමහර අය මේ යම් කිසි කෙනෙක් අපිට අනිත්‍ය කියන එක එක කණ්ඩායමක් කියනවා අනිත්‍ය කියන එකේ අදහස මේක. තව කණ්ඩායමක් කියන අනිත් පාර්ශවයේ කියනවා අනිත්‍ය කියන එකේ අදහස ඕක නෙවෙයි මේක කියලා. එතකොට අනිත්‍ය කියන වචනෙට මෙයාලා දෙගොල්ල අර්ථ දෙකක් දෙනවා. ඒතකොට අර්ථයෙන් විවිධයි. ව්‍යංජනයෙන් විවිධත්වයක් තියෙනවා කියන්නේ මේ අනිත්‍ය කියන වචනේ අක්ෂර පිළිබඳව එක පැත්තක් කියනවා අනිත්‍ය කියන්නේ මෙන්න මේ අක්ෂරයෙන් ඕනේ. අනිත් පැත්ත කියනවා නෑ. ඒ අක්ෂරය නෙමෙයි මෙන්න මේ අක්ෂරයෙන් ඕන කියලා. එතකොට බලන්න ඒ වචනේ අර්ථ අනුවත් මේ දෙගොල්ල අදහස් දෙකක්. ඒ වචනේ කියන ව්‍යංජන කියන්නේ අක්ෂර අක්ෂර අණුව අකුරු සම්බන්ධවත් මේ දෙගොල්ල කියන්නේ දෙකක්. එතකොට අන්න එහෙම ගැටලුවක් කාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලාම එක පාර්ශවයකට යන්න ඕනේ. එක පාර්ශවයකට ගිහිල්ලා බලන්න ඕනේ එතන ඉන්න සුවච අය කවුද කියලා. සුවච අය කියලා කියන්නේ කීකරු අය. බුදුරජාණන් වහන්සේට කීකරු අය. ධර්මයට විනයට කීකරු අය සංඝ රත්නයට කීකරු අය යහපතට කීකරු අය එහෙම දැනගන්න ඕනේ එහෙනම් එහෙනම් බලන්න වාද විවාදයක් සංසිඳවන්න යන්න කලින් ඒ වාද විවාද වල ඉන්න චරිත ගැන අවබෝධයක් තියෙන්න ඕන සංසිඳවන්න යන කෙනාට. එයා එක පාර්ශවයකට ගිහිල්ලා ඒ පාර්ශවයේ ඉන්න සුවචය දැනගන්න ඕනේ. හරි මේ කට්ටිය තමයි සුවචය. අනේ සුවච කට්ටියට කියන්න ඕනේ. ඒ සුවච එක්කෙනෙක් හරි ඉන්නවනම් එයාට හරි සුවච කීප දෙනෙක් හරි කීකරු ඉන්නවනම් අන්න එයාලට පින්නත් මේ වාදයේ සහ විවාදයේ තියෙන ආදීනව පැතිකඩ තේරුම් කරලා දෙන්න ඕනේ. මොකද වාදයක් විවාදයක් තියෙන වෙලාවට අපි කතා කරන්නේ මේ වෙලාවට සිහි මුලා වෙලා ආදීනව වැහිලා ඊළඟට ලැජ්ජා බය නැති වෙලා කියන ආවේගශීලී මානසික මට්ටම්නේ. ඒ කාය පින්නත් අපි 아무තේ ආයි කතා කරන්න ඕනේ නැහැ නේ වාද විවාද තියෙන වෙලාවල් වල දෙන්නෙක් අතර හරි කණ්ඩායම් අතර හරි ආවේගශීලී වෙන්නේ ආවේගශීලී හින්දා ඒ කියන්නේ ආවේගයන්ට පත්තන ස්වභාවයන්ට එනෙහින්දවනේ වාද විවාද වලට යොමු වෙන්නේ එතකොට අන්නර වාද විවාදයන් කරන අය අතර ඉන්නවනම් සුවච සුවච පැවතුම් පැවතුම් කියනවා කියලා විශ්වාසයක් තියෙන අය. ඒ කියන්නේ එයාලගේ අතීත ජීවිත අරගෙන බලනකොට මෙවැනි වාද විවාද වලට ආවට මෙයාලා මේ හරි කීකරුපත් වෙන අපරාධ මේ වාද විවාද වලට ගිහිලා තියෙන්නේ. අනේ සුවත ඒ සුවත කට්ටිය අල්ල ගන්න ඕන. එක පාර්ශවයක කණ්ඩායම් තුළ ඉන්න සුවත කට්ටිය ටික අල්ල ගන්නවා. අල්ලගෙන එයාට හොඳට මේ ආදීන තේරුම් කරලා දෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ ඇයි? තථාගතයන් වහන්සේ අපෙන් කොච්චර බලාපොරොත්තු වුණද සමගියෙන් ඉඳී කියලා සන්තෝෂයෙන් ඉඳී කියලා වාද විවාදට නොකරගෙන ඉඳී කියලා කිරිවතර වගේ ගැළපෙමින් ජීවත් වෙයි කියලා එකිනෙකාට ප්‍රියසින් බලමින් ජීවත් වෙයි කියලා සත්බුද්ධංග සතිපට්ඨාන ඒවාම ජීවිතේ කරගෙන අම්මල පුතාල එකට ජීවත් වෙන වගේ මහා හැඟීමකින් ජීවත් වෙයි කියලා ඔබ වහන්සලගෙන් බලාපොරොත්තු වෙන නේද? ඉතින් ඇයි අපි මෙහෙම කටයුතු කරන්නේ? සාරිපුත්ත මහා මොග්ගල්ලානාදී මහා සීනාසවයන් වහන්සේලාගේ ජීවිත එහෙම අරගෙන ඉතින් යන්නේ විදිහට අර මේවාට විපාක ලැබෙනව නේද අපිට මතු බුද්ධ ශාසන උනත් අහිමිල යන්න පුළුවන් නේද අපිට අපි මේ අපි මේ වාද විවාද කරගන්න අපි මේ නිඳා කරන අපහාස කරන අනිත් පාර්ශවයේ ඒ විවාදෙට මුල් වෙච්ච කාරණා වැරදුනත් ඒ පැත්තේ යම් යම් ගුණ ධර්ම තියෙන අය ඉන්න පුළුවන් නේද? ඉතින් ඒ අයට අපි ආවේගශීලීව කතා බහ කිරීම තුළ අපට අකුසල් පිරෙනව නේද? අන්න එහෙම අර අර වාද විවාද සංසිඳවන්නට සුදුසුකම් තියෙන අර මොලොක් වචන තියෙන මෛත්‍රී සාගර හිත් තියෙන කාරුණික චරිත ගිහිල්ලා මොකද කරන්න ඕන? අර එක පාර්ශවයකින් සුවත කණ්ඩායම කීකරු වෙන ස්වභාවයක් තියෙන අල්ලගෙන අන්‍යයාලට මේකේ භයානකම තේරුම් කළ දෙනකොට අර ආවේගයන් තුලින් අර මුලාවට පත් වෙලා හිටු මෙයාලට මොකද වෙන්නේ? සිහි උපදිනවා. ඇත්ත නේනම් මොකද්ද මේ අපි කරන්නේ? අනේ බුදුරජාණන් වහන්සේ කියන අපට බණීනේ, නින්දා කරන්නේ, අපහාස කරන්නේ. අනේ ඔබ වහන්සේලා ගොඩාක් පිං අන්න බලන්න. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලා ඒ වාදයෙන් ටිකින් ටික ඇත්තනකොට අනිත් අයටත් මොකද වෙන්නේ? අකුල ගන්න වෙනවා. ආපස්සට යන්න වෙනවා. ඊළඟට මොකද කරන්න ඕනේ? අනිත් පාර්ශවයටත් යන්න ඕනේ. අනිත් පාර්ශවයටත් ගිහිල්ලා ඒ පාර්ශවයේ ඉන්න කියන දේ අහන චරිත ඉන්නවනේ වේල පහින්ම දැන කියාගෙන හිටපු අන්‍යාලාව එකතු කරගන්න ඕනේ එකතු කරගෙන මොකද කරන්න ඕනේ අන්‍යාලට අර වගේම කියලා දෙනවා ඊළඟ ශ්‍රද්ධාවන්ත චරිත මේ ජීවිතේම නිවන් දකින්න ඕන කියලා ගැඹුරු හැඟීම් තියෙන චරිත එහෙම අර මේ හොඳ හිත් තියෙන අය Tamanට වැරදිලා එහෙම වාද විවාද රණ්ඩු කරගෙන හිටියා ගුණවත් කෙනෙක් සිල්වත් කෙනෙක් ධර්මානුකූල විනයානුකූලව කාරණා තේරුම් කළ දෙදි මොකද කරන්නේ? ඇත්ත තමයි කියලා මොකද කරන්නේ? ඒ වාදෙන් ඉවත් වෙනවා. ගෘහස්ත ජීවිතයක් ගත කරන් දුනත් ගෙදරකින්න දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඒ දෙන්නා කීකරු කරවන්න පුළුවන් ස්වභාවයේ දෙන්නෙක් නම් ඒ ඒ කණ්ඩායම් දෙකක් නම් ඒ ඒ කණ්ඩායම් දෙක අතර අපි තුන් දෙන්න දෙන්න අමනාප ප්‍රමිති කරගෙන ඉන්නවා කියලා. ඉතින් පවුල තුල හරි පරම්පරාව තුල හරි. ඉතින් අන්නේ අතර ඉන්න සුවච අය ළඟට ගිහිල්ලා. කීතරු වෙන ස්වභාවයේ අය කියන දේ අහන අය ළඟට ගිහිල්ලා ඔහොම විස්තරයක් කළොත් ඇත්තමයි පින්වත් යාලා සංවරයේ පිහිටනවා. ඇත්ත තමයි. ඒතකොට යාලා සංවරයේ පිහිටද්දී අනිත් කට්ටියට අර වාදයේ ඉස්සරහට අල්ලගෙන යන්න බැරි වෙනවා. එතකොට එයාලටත් ඒ විවාදේ ඉවත් වෙන්න වෙනවා. ඉතින් අද මේ ලෝකය ගත්තට පස්සේ සමාජය ගත්තට පස්සේ දේශපාලනය තුළ විවිධ විවිධ සමාජ මට්ටම්වල මේ වාද විවාද ඇති වෙන්නේ ඒ වාද විවාද ඇති වුණාට පස්සේ ඒව සංසිඳවන්නට අය යොමු වෙන අය අදාළ ಗುಣධර්ම නැති අය ඊළඟට ඒ සංසිඳුවන ක්‍රමවේද වැරදි වීම නිසා. හැබැයි මේ විදිහට ಗುಣධර්ම තියෙන එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි ඒ වාද විවාද දෙපාර්ශවයටම ගිහිල්ලා කිසිම ලාභ සත්කාර බලාපොරොත්තුවක් නැතුව ඡන්දයෙන් අගතියට යන්නේ නැතුව ද්වේෂයෙන් මෝහයෙන් බයෙන් අගතියට යන්නේ නැතුව හොඳට කරුණු කාරණා පහදලා දුන්නොත් ඒවා පිළිගන්න ස්වභාවයේ හිත් ඇති අයට සමාජයේ බොහෝ අර්බුද ඇවිලෙන්නට කලින් නිවිල යනවා ඉතින් මේ විදිහට බුදුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ධර්ම කාරණාවක් අරගෙන හරි වචනයක් අල්ලගෙන හරි අර්ථ වලින් දෙකක් කියමින් අක්ෂර වශයෙන් ඒ වචනේ දෙකක් කියමින් ප්‍රශ්න ඇති වෙනවා නම් සමහර අය අර්ථ වශයෙන් දෙකක් කිව්වත් දෙන්නම ඒ වචනේ තියෙන අක්ෂර සම්බන්ධ දෙගොල්ලම ප්‍රශ්න ඇති කරගන්නේ. ඒ කියන්නේ ඒ අක්ෂර පිළිබඳව කාරණා අදහස් දෙකක් දෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන අර්ථය සම්බන්ධව එහෙම අදහස් දෙකක් දෙන්න පුළුවන්. ඒතරම් විවාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ එයාලා ළඟට ගිහිල්ලත් අර විදිහටම කටයුතු කරන්න ඕනේ. ඊළඟට දැන් සමහර අය ඉන්නවා අර්ථයෙන් සම වෙනවා. ඒ කියන්නේ දෙගොල්ලම කියන්නේ අනිත්‍ය කියන වචනේ ගත්තොත් දෙගොල්ලම කියනවා ඒකේ අර්ථ එකක් කියන්නේ. දෙකක් කියන්නේ. හැබැයි ව්‍යංජනය කියන්නේ අර ඒ අනිත්‍ය කියන එකේ අක්ෂර වල ওই නායන්න නෙවෙයි මේ නායන්න ආදී වශයෙන් මොකක් හරි. එහෙම අක්ෂර දෙකක් පිළිබඳව ව්‍යංජන නානත්වයක් ඉදිරිපත් කරන. එතකොට ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට දෙගොල්ලම ළඟට ගිහිල්ලා එයාලා සංසිඳවන්න ඕනේ සුවචය බලව කවුද කියලා. ඊළඟට සමහර අය ඉන්නවා මෙන්න මේ විදිහට අර්ථ වලින්ද සමාන ව්‍යංජන වලින්ද සමාන හැබැයි ධර්මයේ විනයට අනුකූල නොවන විදියට කටයුතු කරනවා. ඉතින් යාළ ළඟට ගිහිල්ලත් මොකද කරන්න ඕනේ? අර විදියටම සුවචයට අර විදියට අවවාද උපදෙස් දීලා ඒක සංසිඳවන්න ඕනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදියට දේශනා කරනවා විවාදයක් ඇති වුණොත් ඒක සංසිඳවන්නේ මෙහෙමයි. ඊළඟට දේශනා කරනොත් පින්නතේ දැන් යම් කිසි කෙනෙකුගේ ජීවිතේ ආපත්‍යක් වෙනවනම් යම් කිසි භික්ෂුවක් හෝ වේවා යම් කිසි භික්ෂුවක් වේවා ඒ භික්ෂුවගේ ජීවිතේ ආපත්‍යක් කියලා කියන්නේ වරදක් වෙනවා ඒක පරාජිකාවක් වෙන්න පුළුවන් සංඝාදිශේෂයක් වෙන්න පුළුවන් අනියත වෙන්න පුළුවන් එහෙම නැත්නම් පරිදේශනීය වෙන්න පුළුවන් එහෙම තියෙනවානේ පසිතියක් වෙන්න පුළුවන් දුකලාවක් වෙන්න පුළුවන් එහෙම යම්කිසි භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතේ වරදක් වෙනවනම් ආපත්‍යක් වෙනවනම් ඉස්සෙල්ලා මේ වික්ෂුන් වහන්සේලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මේ වික්ෂුන් වහන්සේ කිපෙන සුළු කෙනෙක්ද? කුසලයක පිහිටවන්න පුළුවන් කෙනෙක්ද? ආදී වශයෙන් හොඳට හොයලා බලන්න ඕනේ. එහෙම හොයලා බලලා බුදුන් වහන්සේ දේශනා කරනවා ඇවතටපත් වූ පුද්ගලයාට දුකක් වුණත් තමන්ට වෙහෙසක් නොවුණත් වරදටපත් වෙච්ච කෙනාට දුකක් වුණත් තමන්ට වෙහෙසක් උනේ නැතිනම් වරද පිළිගන්නා අයෙකු නම් එයා නිවැරදිභාවයේ පිහිටන කටයුතු කරන්න ඕනේ කියලා. උදාහරණයක් කියන්නම් පින්නති දැන් තුවාලයක් තියෙන කෙනෙක් වෛද්‍යවරයෙක් ළඟට යනවා. මේ තුවාලයක් තියෙන කෙනා වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ තුවාලෙට බේත් දාද්දී තුවාලකාරයට දෙනවා. හැබැයි ඉතින් වෛද්‍යවරට ඒක එච්චර ගණක් නෙවෙයි. අන්න ඒ වගේ. යම්කිසි වරදක් භික්ෂුන් වහන්සේ නමකගේ තියෙනවා ඒ භික්ෂුන් වහන්සේට වරද පෙන්වද්දී භික්ෂුවට රිදෙනවා නිකන් තුවාලෙ තියෙන කෙනාට බේත් දාදී තුවාලකාරට රිදෙනවා වගේ මේ භික්ෂුවට රිදෙනවා ඒ ඒ භික්ෂුව වරද පිළිගන්න කුසලයේ පිහිටවන්න පුළුවන් කෙනෙක් නම් ඒ ඒ වරද එයාට කියද්දි රිදුනත් එයා හැදෙන කෙනෙක් නම් එයාට ඒ වරද පෙන්වන්න ඕනේ ඔබ වහන්සේ ළඟ මේ වගේ වරදක් දුටුවා ඒවල නිවැරදි කරගන්න ඕනේ කියලා. ඊළඟ දේශනා කරනවා දැන් සමහර අවස්ථා තියෙනවා සමහර අය වරද පෙන්වීම වෙහසක්. Tamanට වෙහසක්. හැබැයි එයාට නම් ඒක වෙහසක් නෑ. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා සමාජයේ වැරදි කරනකොට හැමතිස්සෙම එයාට ඒක පෙන්වන්න ඕනේ. කොච්චරවත් පෙන්වන්න ඕනේ ඕක කරන්න එපා ඕක කරන්න එපා. කියන්නේ වරද පෙන්වන කෙනාට අමාරුයි ඒක. ඒත් ඒ වරද කරන කෙනාට ඒක ඒක ගාණක් නැහැ සහ එයාට ඒකෙන් ගැලවෙන්නට ඒක හේතු වෙනවා එයාට ඒක පෙන්නලා යා නිවැරදි කරන්න ඕනේ. ඒක හරියට මේ වගේ දෙයක්. අපි හිතමු සිහි නැති කල රෝගියෙක් ඉන්නවා. මේ සිහි නැති කල රෝගියාට ඔපරේෂන් එකක් කරනකොට මොකද වෙන්නේ වෛද්‍යවරුන්ට වෙහෙසයි. හරි මහන්සියනේ. හැබැයි ඉතින් ලෙඩාට නම් ගාණක් නැහැ. සිහිය නැහැනේ. අන්න ඒ වගේ. සමහර වැරදි කරන භික්ෂූන් වහන්සේලාට හෝ ගිහි කෙනෙකුට හෝ ඒවා පින්නත් එහෙම ඒ වරද පෙන්වන එයාට ගානක් නැහැ ඔය අහගෙන ඉන්නවා ඒක හැබැයි අපිට වෙහෙසක් කොච්චරවත් ඒක පෙන්වන්න බෑ අරයාගේ ඉතින් කොච්චරවත් වෙනවා ඒක හැබැයි එයාට ගානක් නැහැ නිකන් සිහි නැති පුද්ගලයා වගේ අපි වෛද්‍යවරයා වගේ හැබැයි ඒත් එයා යම් කිසි දවසක හැදෙන ගතියක් තියෙනවා නම් ඒ වරද පෙන්වන්න ඕන ඊළඟට දේශනා කරනවා සමහර අය ඉන්නවා එයාලට වරද පෙන්නද්දී අපට හරි අමාරුයි මහන්සි වෙහසයි. එයාටත් ඒක වෙහසක්. ලොකු තුවාලකාරයෙකුට බේත් දානවා වගේ. ලොකු තුවාලකාරයෙකුට සිහිය නැති කරන්නේ නැතුව බේත් දාද්දී තුවාලකාරයටත් අමාරුනේ. වෛද්‍යවරයටත් අමාරුයි. හැබැයි ඒ ලෙඩා සුවපත් වෙන ලෙඩාට යහපතක් වෙනවනේ. අන්න ඒ වගේ. සමාජය තුළ සමහර අය වැරදි කරද්දී ඒ වරද පෙන්වද්දී අපිට හරි මහන්සි වෙහෙසයි. කතා කරන්න ඕනේ, පැය ගණන් එක කතා කරන්න ඕනේ, එක්ක සැරෙන් සැරේ පෙන්වන්න ඕනේ. එහෙම එක අපිට මහන්සි. එයාටත් ඒක වෙහෙසක්. එයාටත් ඒ වරද වරද නැවත නැවත පෙන්වන එක වෙහෙසක් වෙන්න පුළුවන්. ඒ වරද පෙන්නන ඒ වරද තමන්ගේ ජීවිතේ තියෙනවා කියලා එයාට දැනෙන ගතිය වෙහෙසක් වෙන්න පුළුවන්. හැබැයි එයා හැදෙන ගතියේ කෙනෙක් නම්, හැදෙන්න පුළුවන් ස්වභාවයේ කෙනෙක් නම්. එයාගේ චර්යාව අනුව ඒත් එයාට පෙන්වන්න ඕනේ. ඊළඟට අවසාන වශයෙන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයාට වරද පෙන්වද්දී අපටත් මහන්සි. එයාටත් මහන්සි. එයා වරද පිළිගන්නේත් නෑ. එයා හැමුවේ මධ්‍යස්ත වෙන්න ඕනේ. හරියට ප්‍රතිකර්ම කළත් සුවයක් නොලැබෙන රෝගියෙකුට බේත් කළ වැඩක් නෑනේ. වෛද්‍යවරයා කොච්චර බේක් කළත් වෙහෙස විතරයි. අරය හොඳ වෙන්නේ අරයටත් වෙහෙස විතරයි වෛද්‍යවරයා බේක් කරන වෙලාවට. අන්න ඒ වගේ සමාජ සමහර අය ඉන්නවා එයාලට වරද පෙන්වන එක අපිට වෙහෙසක්. ඊළඟට එයාටත් වෙහෙසක්. එයා හැදෙන්නේ නැහැ. බලන්න මේ කණ්ඩායම හතර පළවෙනි කණ්ඩායම තමයි අපි වරද පෙන්නද්දී එයාට දුකක්. හැබැයි අපට වෙහෙසක් නෙවෙයි. එයා වරද පිළිගන්න කෙනෙක් නම් ඒක පෙන්වන්න ඕනේ. දෙවෙනි කණ්ඩායම එයාට වරද පෙන්වන්නදී අපිට හරි අමාරුයි. සරෙන් සරේ පෙන්වන්න ඕනේ. එයාට නම් ගාණක් නැහැ. හැබැයි ඒත් එයා හැදෙන කෙනෙක් නම් වරද පෙන්වන්න ඕනේ. ඊළඟ තුන්වෙනි එක තමයි එයාට වරද පෙන්වන්නදී අපටත් දේශක් එයාටත් මහන්සියක්. ඒත් එයා හැදෙනව නම් වරද පෙන්වන්න ඕනේ. සමාජින සමහර අය කොච්චර පෙන්නුවත් ඒක අපිටත් වෙහසක් එයාටත් වෙහසක් එයා හැදෙන්නෙත් නැත්නම් මධ්‍යස්ත වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ එහෙම සඳහන් කරන්නේ පළවෙනි සැරේත් අවවාද දීලා දෙවෙනි සැරේත් අවවාද දීලා තුන්වෙනි සැරේත් අවවාද දීලා යා මරණව කියලා. එතනදී කියන්නේ මොකද්ද අත්හරිනවා කියන එක. ඒ කියන්නේ ඒක දෙපැත්තටම වෙහසක් විතරයි. අන්නේ ඒ ඒ ඒ විදියට අන් අයගේ ආපත්‍ය හැමේ අන් අයගේ වැරදි හැමුවේදී කටයුතු කරන්න කියලා බුදුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දේශනා කළා. ඉතින් මෙන්න මේ විදිහට පින්නත් මේ මේ සූත්‍ර දේශනාව අපට හිතන හරිම වැදගත් සූත්‍රයක්. ඒ කියන්නේ අපේ පැවිදි ජීවිතය තුළ හෝ වේවා, පැවිදි සමාජය තුළ හෝ වේවා, අපේ පිළිතුරුගේ ජීවිත හෝ වේවා විවාද ඇති වුණාට පස්සේ ඒ කණ්ඩායම් දෙකක් හෝ පුද්ගලයන් දෙන්නෙක් අතරේ විවාදය සංසිඳුවද්දී අපි ඒව කටයුතු කරන්න ඕන කොහොමද? මේවා පින්නත් අපි හිතන්නේ අපි අපි කියනවා පින්නත් සිහිපත් කරන හොඳට මේ ඉගෙන ගන්න කියලා. ප්‍රශ්න ඇතුණාට පස්සේ අර පැත්තත් අවුල් කරන් මේ පැත්තත් අවුල් කරන් අර බලු පැටව ටික වගේ පොකරට රණ්ඩු අල්ලන ලෝකයක් තුල අවුරුදු ගණන් පින්නත් ඔය කෝන්තර කියලානේ කියන්නේ ඊට පස්සේ. ඕ අරගෙන අවුරුදු ගණන් යනවා පලි ගන්නවා සතියක් ගිහිල්ලත් අරක මතක් කරලා කියන මාසයක් ගිහිල්ලත් ඒ වගේ මහා එපා කරපු ජීවිත අරගෙන ජීවිත නැද්ද මේ ලෝකේ එපා කරපු ජීවිත. ඉතින් අපේ පිනතුන් එහෙම වෙන්න බෑ. වාදයක් විවාදයක් ඇති වෙන්න පුළුවන් පෘථග්ජන අය වශයෙන්. ඉතින් පින්නතුන් ඒ වෙලාවට බුද්ධ ශ්‍රාවකයෝ විදියට ධර්මයට ගරු කරන පිනෝ විදියට සංඝ රත්නයට මහත්සේ ගෞරවයෙන් කටයුතු කරන පිනතුන් විදියට ඒ වාද සංසිඳුවන චරිත වෙන්න ඕනේ. වාද ඇති කරගන්න චරිත නෙවෙයි වාද සංසිඳුවන චරිතය වෙන්න ඕනේ. ඊළඟට තවත් කෙනෙක්ගේ වරදක් හමුවේ අරක් සඳහන් කළා වගේ කරුණාවෙන් එයා ඒ වරදෙන් ගලව ගන්න එයාගේ මානසිකත්වයන් එහෙම තේරුම් අරගෙන කටයුතු කරන්නත් පෙළඹෙන්න ඕනේ පින්නත් ඒක අපේ වගකීම. වික්ෂුන් වහන්සේලා වශයෙන් උපාසක උපාසිකාවන් වශයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා අපි මේ ලෝකය සමගි සම්පන්න කරන්න ඕනේ. ලෝකේ දුක් විඳින අය සන්තෝෂෙන් ජීවත් වෙන විදියට පරිසරය හදලා දෙන්න ඕනේ. අමනාපල ඉන්න අය යාළු කරවන්න ඕනේ. ඔවුනොන්ට උදව්පදව නොකරගෙන ඉන්න අය ඔවුනොන්ට උදව්පදව කරන මට්ටමකට අපි අරගන්න ඕනේ. ඒවා අපිට පාරමිතා වගේ. අපිට නිවන් දකින්න ඒ පරාර්ථ චර්යාව විනත් අපි නැවත නැති කියලා හොඳට හිතර ගන්න. සමාජයේ සමගි සම්පන්න කරවන්න. සමාජයේ සන්තෝෂින් තියන්න උදව් වෙන්න. ඔවුනොවුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙන් ජීවත් වෙන විදිහට පරිසරය සකස් වෙන්න එක වචනකින් වචන දෙකකින් කුමක් හෝ ක්‍රමවේදයක් තුලින් තමන්ගේ ශ්‍රාවක තමන්ගේ ශ්‍රාවක මෙහෙය සිද්ධ කරන්න කියලා සිහිපත් කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා හැම දිනාටම පෙරවන් සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. Thank you.